අරුණ වනතුංග මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඉතාමත්ම පිං සිද්ධ වෙනවා අදත් බොහොමත්ම වටිනා මාතෘකාවක් අපිට පැහැදිලි කරපු එක ගැන ස්වාමින් වහන්සේ දැන් අත්සාලිනී අටුවාවෙන් අපිට ඉතාමත්ම වටිනා කරුණු වගේක් පැහැදිලි කරන්න පටන් ගත්තා මගේ පුද්ගලික අවබෝධයක්. ඒ කියන්නේ මට ලැබිච්ච දැන් සති දෙකකට ඉස්සෙල්ලා මං සඳහන් කළා අර එක පාට පුදුමාකාර විදියට මේ මෛත්‍රී සහගත හිතක් ඇතිුණා විතරක් නෙවෙයි ඒකෙන් බලපෑමක් තවත් කෙනෙකුට ඇති කළා කියලා. ඒක සිද්ධ වුණේ මට පස්සේ තේරුම් ගිය දෙයක් තමයි අමෝහය තුලින් තමයි ඒක ප්‍රධාන වශයෙන් සිද්ධ වුණේ. ඒක පාදක කරගෙන අහන්න කැමති. එතකොට මේ අමෝහ චෛතසිකය තුලින් අද්වේෂය සහ සමහර විට අලෝභය පවා ඇතිකරන්න හේතු වෙනවා නේද කියලා. මම තව චුට්ටක් විස්තර කරොත් එදා කතාව දැන් ස්වාමින්වහන්සේ දවස් දෙකක් හරහා තමයි මේ සිද්ධවීම කරේ. මගේ ඊටමත් හිතවත් කෙනෙක් මට මං නොකළ දෙයකට දොස් කියනකොට ඉස්සෙල්ලම දවසේ ඇති වුණේ මෙහෙම දෙයක් මං කරේ නෑ ඒ වගේම මෙයා මගේ හිතවතෙක් ඇයි මෙයා මේ ආකාරයෙන් මට කියන්නේ කියලා. ඒ අනුව හිතේ ගැටීමක් ඇති වුණා. වේදනාවක් කියන්නේ ගැටීමක්. කැළඹීමක් කියන්නේ ගැටීමක්. ඊට පහුවෙනිදා උදේ භාවනාව කරන්නේ නැතුව ඒ වගේම මේ මේ මෛත්‍රී භාවනාව කියලා දෙයක් කරලා තිබෙත් නෑ භාවනාව කරන්නේ නැතිව හිතේ මතක් කරගත්තා මේ භංග ඥානීය ඇතිවන අවස්ථාවේදී මට කලින් ඇති වෙලා තියෙනවා එතෙන්දී ඇතිවෙච්ච ඊතා ශනිකව ඇතිවෙමින් නැතිවෙමින් යන தત્ත්වය මතක් කරගෙන ඊට පස්සේ ඒක ආදේශ කරා අර අර ඇති වෙච්ච අර ගැටීම් නැත්තම් ඒ ඒ කම්පන ස්වභාවයට ඒව නැති වෙලා යනවා කියලා. එතකොට අර භංගඥානිය ඇති නොවුනට ඊට පස්සේ බොහොම ප්‍රසන්න මානසිකත්වයක් ඇති වුණා. ඒ වගේම මම එයා කියන දේත් නැති වෙලා ඊට පස්සේ තමයි එක පාටම හිතුනේ හිතවිල්ලක් මෙයාටත් මේ මට වගේ තියෙන தත්ත්වය මේ කෑ ගහන தත්ත්වය නැති වේවා නැති වෙනවනම් කොච්චර හොඳයිද කිය. ඒ හිතනකොටම ඒ සම්පූර්ණ මටම පුදුම දැනුත් පුදුම හිතෙන වෙනසක් ඒ කෙනා තුල ඇති වුණා. ඉතින් එතෙන්ද ඇති වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම අමෝහය. යම්කිසි ප්‍රමාණයකට මම පුරුදු කරලා තියෙන සමාධි තත්වයන් හේතු වෙන්නේ නැති. නමුත් අතනින් ගියේ ගමන. ඇත්තටම දැන් ඕක තමයි සමත සහ විදර්ශනා දෙකේ තියෙන වෙනස. ඒ කියන්නේ දැන් සමත භාවනාව ප්‍රගුණ කරනකොට අපි එක්තරා තාක්ෂණික ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ යම් සාධකයකින් ද්වේෂය අවදි වෙනවද ඒ සාධකෙන් මනස ඉවත් කරලා මෙත්තාව අවදි වෙන සාධකයක පිහිටවන. පිහිටවලා වෙනත් අවස්ථාවක ඇතිවෙච්ච මෙත්තා මනෝභාවයක් අපි අවදි කරගෙන අර මතුවෙච්ච ද්වේෂය යටපත් කරනවා. ඒක එක උපාය මාර්ගයක්. ඒකට තමයි සමත කියලා කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ අර හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් නාම රූප ධර්මයන් විනිවිද දකින්නට උත්සාහ කරනවා බලන්න උත්සාහ කරනවා එහෙම බලනකොට තමයි මෙතන එහෙම ගැටෙන්න හැපෙන්න හෝ ඇලුම් කරන්න දෙයක් නැහැ එතකොට අපිට ලෝභය යට කරන්න පුළුවන් අසුභය වඩලා කාමය යට කරන්න පුළුවන් අසුභය වඩලා ඒ සමත ක්‍රමය ද්වේෂය යට කරන්න පුළුවන් මෙත්තාව වඩලා ඒ සමත ක්‍රමය. හැබැයි විදර්ශනා ක්‍රමයෙන් අපි අනාත්මය දකිනකොට ඒ එකම කාරණයෙන් අර ලෝභ ද්වේෂ කියන දෙකම යටපත් වෙනවා. ඒකයි තියෙන විශේෂත්වය. ඒ වගේම ඒ ප්‍රඥාවෙන් තමයි අර අලෝභ අද්වේෂ කියන චෛතසික බල ගැන්වෙන්නේ. දැන් කුසල්සිතක ප්‍රඥාව නොතිබුණත් අලෝභය සහ අද්වේෂය තියෙනවා කුසල් සිතේ. මොකද ඒක සෝබන සාධාරණ චෛතසික දෙකක් නිසා. නමුත් ඒ දෙකත් බල ගැන්වෙන්නේ ප්‍රඥාවත් එක්කලා. ඒ නිසා තමයි ඥාන සංප්‍රයුක්ත සිත වඩාම බලවත් සිත වෙන්නේ. එතකොට ඥාන සංප්‍රයුක්ත සිත බලවත් වෙන්න දෙපැත්තකින් කරුණු හේතු වෙනවා. ප්‍රඥාව නිසා අලෝභ අද්වේෂ දෙක බල ගැන්වෙනවා. අලෝභ අද්වේෂ දෙක නිසා ප්‍රඥාව බල ගැන්වෙනවා. මේ අන්‍යමඤ්ඤ වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට එහෙම ප්‍රත්‍ය වෙනකොට ඒ ධර්ම තුනම එකින් එක ප්‍රත්‍ය වෙලා බලවත් වෙනවා. ඉතින් එතන ඇති වෙන මෙත්තා සහග ඒ විදර්ශනාවත් එක්ක අපට මෙත්තාව ඇති කරන්න පුළුවන් නම් ඒක වඩාම බලවත්. ඒ නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ මනසේ ඇති වෙන කරුණාව, මෛත්‍රිය අන් කිසි කෙනෙකුට සම කරන්න බැරි වෙන්නේ උන්වහන්සේ තා ගැඹුරට ඒවා විනිවිද දකිමින් තමයි මේ ඥානය ඇති කරන්නේ. ඒතොර රහතන් වහන්සේ නමකගේ මනසේ ඇතිවෙන මෙත්තාව වඩා ප්‍රබල වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙකුට රහත් වෙන්නට පෙරාත්ව වුණත් මෙත්තාව දියුණු කරන්න පුළුවන්. මෙත්තා ධානයට පවා සමවදින්න පුළුවන්. හැබැයි අරහත් මාර්ගඥාණයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනකොට ප්‍රඥාව මතු වෙනකොට ඒතනත්තගේ මෙත්තාව ඉතා බලවත් වෙනවා. බෝසතාණන් වහන්සේට බෝසත් අවදීයේම විවිධ හැකියාවන් ඥානයන් තිබුණා. සසරේ සාරාංශක කල්පලක්ෂයක් වඩවපු දේවල් බුදු වෙන්නට කලිනොත් තිබුණා. හැබැයි සියල්ලක් පාරිශුද්ධත්වයටපත් වෙලා වඩා බලගත් වෙන්නේ සර්වඥතා ඥානයත් එක්කලා. එහෙම නැත්නම් අරහත් මාර්ග ඥානයත් එක්කලා. ඉතින් මොකද එතන තමයි අර ප්‍රඥාවෙන් ඒ ඒ සමස්තය සිසාරාර ප්‍රභාව මතුවේ. ඒ නිසා ප්‍රඥාව තමයි සෑම ගුණයකම ප්‍රමිතිකරණ. ඒ කියන්නේ ඒකට අදාළ ප්‍රමිතිය, ඒකට අදාළ උසස් తত্ত্বය තීරණය වෙන්නේ ප්‍රඥාවත් එක්කලා. ඉතින් ඒ නිසා මේ විදර්ශනා ප්‍රඥාවෙන් මතුවෙන ගුණය තාම ශක්තිමත් ඒක ස්ථාවරයි. එහෙම විදර්ශනා ප්‍රඥාවෙන් තොරව මතුවෙන ගුණය අපි එක්තරා සන්දර්භයක් මත එක්තරා ආකෘතියක් මත ඇති කරගෙන තියෙන. ඒ ආකෘතිය බිඳිච්ච ගමන් අපිට එල්ලෙන්න තැනක් නැහැ. එතකොට අපි කඩා වැටෙනවා. දැන් අපිට යම්කිසි පුද්ගලයෙකුට මෙත් වඩන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා නැවත නැවත අපට හානි කරනකොට අර මෙත්තාව බිඳිලා යන්න පුළුවන්. හැබැයි මේ දැන් ඔබතුමා කිව්ව විදිහට ඒ විදර්ශනා ප්‍රඥාවත් එක්කලා මෙත්තා පුහුණු කරනකොට මිතුරු, මැදහත් සහ සතුරු කියන හැම කෙනා කෙරෙහිම සමව දකින්නට පුළුවන්. එතකොට මේ කොතනකවත් විශේෂයක් නැහැ. මේ මිතුරු බව, හතුරු බව, මැදහත් බව ඔක්කොම මගේ ප්‍රශ්න. අතන ප්‍රශ්නයක් නෙවෙයි. එතන තියෙන්නේ මේ එක් එක් පුද්ගලයාගේ විවිධ ගති ලක්ෂණ. ඒවා එහෙම වෙන්න පුළුවන් ලෝකේ පුරා. ඒක තමයි ලෝක ස්වභාව. ඉතින් ඒ දේ තේරුම් ගත්තට පස්සේ අපිට මේ මිතුරුද, මැදහත්ද, සතුරුද ඒ කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මෙත්තාවට මිතුරු මැදහත් සතුරු කතාවක් නැහැ. ඒ කතාව අදාළ වෙන්නේ මේ පෘථග්ජන පුද්ගලයා. බුදුරජාණන් වහන්සේගේ මෙත්තාවට දිසා කතාවක් නැහැ. දිසාව අදාළ වෙන්නේ මේ ආරම්භක අවස්ථාවේ සියල්ල අරමුණු කරන්න බැරි අපටයි. ඒ නිසා මෙත්තාව මෙත්තාව ඥානයත් එක්කලා මොහු වෙලා අවදි වෙනකොට ඒකට කිසිදු සීමා මායිමක් නැහැ. ඒ වගේ නිසා ඒ නිසා මේ චෛතසික අප්‍රමාණ කියලා හඳුන්වනවා. ආහා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔතන දැන් ටිකකට ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේ මහා බෝධිසත්වයන් වරුන්ගේ කරුණාව මෛත්‍රිය ගැන කතා කරා. දැන් ওই తත්වය ඇති වුනහම මට ඒ ගැන යම්කිසි හැඟීමක් ඇති වුණා. අන්න ඒ නිසායි ඒ නිසායි බුදුහාම දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒ ධහම අපිට ස්පර්ශ වෙන ස්පර්ශ වෙන තරමට තමයි බෝසත්වරයෙක් සම්මා සම්බුදුවරයෙක් කොහොමද කියන එක අපිට දැනෙන්න ගන්න. එහෙමයි. ඒ ඥානය ඒ සිත අපට ස්පර්ශ කරන්න බෑ. හැබැයි යම් ප්‍රමාණයකට අනුමාන වශයෙන් හරි අපට ඒවා දැනෙන්නේ අපි ධර්මයේ ස්පර්ශ කරන ප්‍රමාණයට. එහෙමයි. ඒ කියන්නේ එතකොට තේරෙනවා හොඳටම අර මේ විදිහට හැමෝම කෙරෙහි මේ මේ විදිහට ප්‍රැක්ටිස් කරොත් හැමෝම කෙරෙහි විහිදෙන බොහොම බලගතු මේ කරුණාවක් ඇති වෙන්න පටන් ගන්නවා කියන එක හොඳටම තේරෙනවා. දැනෙනවා. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.